ඊළඟ ප්‍රශ්නේ තමයි අර ඔබ වහන්සේ මේ කිව්ව කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියන්නේ එතනදී එතකොට නියත මිත්‍යා දෘෂ්ටියකට පුජ්‍යලයක් වැටිලා නැත්තම් ඉන් මෙපිට හැම කෙනෙක්ටම ওই කම්මස්ස කතා සම්මාදිට්ඨිය සහිතයි නේද යම් ප්‍රමාණයකට තියෙනවා. ඉතින් යම් ප්‍රමාණයකට තිබුණාට ඒතනත්තාගේ ප්‍රඥාව මෙහෙවන මෙහෙවන ප්‍රමාණයත් එක්කලා තමයි ඒක වර්ධනය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කම්ම විභංගය පිළිබඳ ඥාණය තථාගතයන් වහන්සේට පමණයි පරිපූර්ණව තියෙන. ඒ කියන්නේ මේ කුසල කුසල කර්මයන් සහ ඒවා විපාක දෙන ආකාර මේවා ਸਰව සම්පූර්ණ වටහන්න පුළුවන් සම්මා සම්බුදු කෙනෙකුට විතරයි. රහතන් වහන්සේටවත් ඒක විශ්ේ වෙන්නේ ਸਰව සම්පූර්ණ. ඉතින් ඒ තරම් ගැඹුරු කාරණයක් කුසල කුසල කර්මයන් සහ ඒවාෙහි විපාක පිළිබඳ කාරණා